සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න බලාපොරොත්තු වෙන මේ පින්වත් අය නිබඳව නිරතුරුව ධර්ම ශ්‍රවණය කරනවා. දැන් ඉතින් අපි බොහෝ ධර්මය ශ්‍රවණය කරලා තියෙනවා. මේ ධර්ම දේශනා මාලාවේ අපි සරින් සරේ සරින් සරේ මේ ධර්ම දේශනා මාලාව අතර වාරයේදී එක පැයකින් සාකච්ඡා කරන්න පුළුවන් සූත්‍ර ධර්ම අවශ්‍ය සූත්‍ර ධර්ම කෙටි සූත්‍ර ධර්ම ධර්ම දේශනාවල් අතර වාරයේදී සාකච්ඡා කරන අතර වගේම ප්‍රත්‍යවේක්ෂා වශයෙන් ධර්ම දේශනා සිද්ධ කරනවා නැවත හැරී බැලීම සඳහා තමන්ගේ ජීවිතය නිවැරදි කඩයිමකටපත් වෙනවද කියලා ඒ වගේම අපිට ගැටලු සහගත තත්ත්වයන් ආපුවාම මේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ධර්ම දේශනා ධර්ම දේශනා මාලාව අතර වාරයේ සිද්ධ වෙනවා ඉතින් අද දවසෙත් අපි සූදානම් වෙන්නේ තවත් වටිනා කාරණාවක් පිළිබඳව මේ සල්ලේක සූත්‍රය දේශනා කරමින් තියෙන කාලේ මේ දින ටිකේ ඒ අතර වාරයේ අද අපි වටිනා ධර්ම කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරගත යුතු වෙනවා. ඒ තමයි අපි පැහැදිලිවම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ මොකද? දැන් කට්ටියම දන්නවා. මොකද ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ නැවත හැරි හැරි බලමින් බලමින් නිවැරදි වීම. තමන්ගේ ජීවිතය පිළිබඳව. මොකද මම දෙසැම්බර් මේ මේ ගිය වසරේ ඉවර වෙන දිනයේදී යම්කිසි දේශනා මාලාවට අමතරව දේශනාවක් සිදු කරන්න යෙදුනා. නමුත් මේ කාරණාව මතක් කරන්න දැඩි අවශ්‍යතාවයක් තිබ්බ හින්දායි ඉක්මනින්ම මේ කාරණා මතක් කරන්නේ. මොකද ඒක ඒ වෙලාවේ තෙන්ට අවශ්‍ය දෙයක් සාකච්ඡා කරන්න උනා. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ ඇයි? සත්වයාගේ නිවීම පිණිසයි සසර එතර කිරීම දුක් නැති කිරීම පිණිසයි එහෙනම් අපි බෞද්ධ වුණේ ඇයි අපි බෞද්ධ වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හැසිරෙන්නේ ඇයි සසර කෙටි කර ගැනීම නිවන් දැකීම සඳහාමයි නිවන් දැකීම සඳහාමයි නේද එතකොට ඒ අරමුණ නිබඳව নিরතුරුව බෞද්ධයෙක් විදිහට අපි ළඟ තිබිය යුතුද නැද්ද? ආන් ඒක තියෙනවද කියලා නිබඳව ප්‍රත්‍යවේක්ෂාවෙන් ඉන්න ඕනේ. නිබඳව පිරික්සලා බලන්න ඕනේ මගේ ළඟ තියෙනවද ඒක. විශේෂයෙන් මගේ ජීවිතේ හැම වෙලේම තියෙන්න ඕනේ කන්නේ ඒක. හැම තැනකදීම හැම වෙලාවකම වගේ තියෙන්න ඕන එකක් තමයි මම නිවන් දකින්න ඕන කියන එක. මොකද මේ දුර්ලභ අවස්ථාව නේද? මේක ඉතාම දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතයක්. මේක ඉතාම දුර්ලභව ලැබිච්ච බුද්ධෝත්පාද කාලයක් නේද? ඒතර බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කියන්නේ ඉතාම කලාතුරකින් සිද්ධ වෙන වැඩක්. හ්ම්. එච්චර කලාතුරකින් මට හම්බෙච්ච මේ මනුෂ්‍ය ජීවිතේ හම්බෙච්ච වෙලාවේ කල්යාණ මිත්‍රයොත් මට පහළ වෙලා. ඒ ඔක්කොම ලැබිච්ච වෙලාවේ මම මේ නිවන් අරමුණු කරගෙන දන්නේ ජීවත් වෙන්නේ. හරි. මේකේ දුර්වලතාවයක් තියෙනවද කියලා බලාගන්න අඩුම තරමින් සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට නෙවෙයි. ධර්මයට අදාළ කටයුතු කරනවානේ. නේද? ආන්ගේ වෙලාවදීවත් මම නිවන් අරමුණු කරනවාද කියලා පොඩ්ඩක් බලමු. අපි ඒකට කියමුකෝ ලෝකෝත්තර අරමුණක් කියලා. ලෝකෝත්තර අරමුණක්. ලෝකෝත්තර අරමුණු වලට අමතරව තව තියෙන අරමුණු මොනවද? ලෞකික අරමුණු. හරි. දැන් අපි බලනවා හොඳින්ම අපි දිහා හැරිලා. හරි? ඔක්කොමලා මම ශාසනය තුල ශාසනයේ නොයේකුත් භූමිකා තියෙනවා නේද? වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවෝ ඒ තමන්ගේ සීලේ ගුණය පුරන ගමන් තවත් නොයේකුත් පුදු පූජා ආදී නේද? බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉඳලම අපි ඒ ගැන සාකච්ඡා කරානේ නේද? එතකොටත් පුද පූජාවන් තිබුණා. ඉතින් ඒ වගේ නොයේකුත් දේවල් තියෙනවා. මමත් බොහෝ සාසනික කටයුතු මේ වෙනකොට කරලා තියෙනවද නැද්ද? හැමෝම ගත්තොත් ශාසනික කටයුතු කරලා තියෙනවා. ආන්ගේ ශාසනික කටයුතු ශාසනය කියලා වචනේ ඇහෙනකොටම අරමුණු වෙන්න ඕන නිවනයි. බුදුහාමුදුරුව හැමදාම බෝධිසත්වයන් වහන්සේ විදිහට අරමුණු කරේ සත්‍යාගයේ දුක නිවීම. නේද? එහෙනම් ශාසනික ඕනෑම කටයුත්තක් කරද්දි මට නිවන අරමුණු වෙන්න ඕනද නැද්ද? අඩුම තරමේ ඒ ඒ වෙලාවේදීවත් අනිත් වෙලාවෙ ගත්තකින් තියන්න ඕන. දැන් බලමුද? ගෙදර ගෙවල් වල දාන දීලා තියෙනවද? මොකටද දාන්න හදන්නේ? ගෞරවනීය ස්වාමීන් වහන්සලා වඩම්මලා අපේ ගෙවල් වල දාන දීලා තියෙනවා. මේ දාන දුන්නේ කුමන අරමුණකින්ද කියලා අපි හොයලා බලුවොත් වැඩි දෙනෙකුට කියන්න වෙන්නේ මොකද්ද? ආ මියගිය ඥාතීන්ට පින් දෙන්නයි. එතකොට බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍යා කල්පලයක් සත්‍යසේ පෙරමුදම් පුරලා බෝධිසත්වයන් වහන්සේ විදිහට ශාසනයක් හදලා ඒ ශාසනයේ ස්වාමින් වහන්සේලා පැවිදි කරවලා ශාසනයක් හදලා ඒ ශාසනයේ ස්වාමින් වහන්සේලා පැවිදි කරවලා මට දුන්නේ මොකටද? මේ පරිලෝකියායට පින් දෙන්න, තානි දෙන්නද? දැන් ඉනහනවා. නේද? කියන්න බලන්න. ඒ ඒ අරමුණ ලෝකෝත්තරද ලෞකිකද? ආ ඒක ලෞකිකයි. ඒක ලෞකිකයි. ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වඩම්මලා බණ කියුවේ ඇයි? දැන් ලැජ්ජායි වුණ අපිට නේද? ඒක බණ කියුවේ ඇයි? තුන් මාසේ බණ, අවුරුද්දේ බණ, අවුරුදු 7 බණ, ජීවදාන බණ ඕන්න වැඩි නේද? මියගේ අයට පින් දෙන්න සහ තමන්ගේ ජීවිතයට යහපතක් කරගන්න. එහෙනම් ඒක ඒ වෙලාවේ නිවන් දැකීම සඳහාමයි කියලා අරමුණක් එහෙම තිබ්බද? නෑ. කියව හැබැයි අරමුණ නිකන් කියනවා. <coughs> නේද? නිවන සඳහා හේතු වෙනවා කියලා මුත් ප්‍රධාන අරමුණ ඒක නෙවෙයි මතක් වෙන්නේවා. මේ ඔක්කොම දුක් නැති කරගන්න බණ ටිකක් අහන්න කියලා. මම දැන් ආරාධනා කරන අපේ බෞද්ධයින්ට. ඇහෙන අහෙන මානෙ ඉන්න හැම බෞද්ධයෙකුටම මම කියනවා. සැරෙන් සැරේ සැරෙන් සැරේ තමන්ගේ නිවස වලට ස්වාමීන් වහන්සේලා වඩම්වන්න අරමුණ වෙන්න ඕනේ මියගිය අයට පින් දෙන්න නෙවෙයි. ඒක දෙවෙනි තුන්වෙනි අරමුණ වෙන්න ඕනේ. පළවෙනි අරමුණ වෙන්න ඕනේ මොකද්ද? බණ අහන්න. බණ අහන්න. නේද? කවුරු හරි අහනවා මොකද යාද එහෙ පින්කම? හ්ම්. මොකද අද එහෙ බණක් තියනවල නේද? මොකද්ද කාගේද? හද්දාද? පියසුද? හද්දා තුන් මාසෙ වෙන්න ඕනේ බණ කියන්නේ. නේද? ආන් එහෙම සංකල්ප හදා ගන්න ඕනේ. බන කියන්නේ මොකටද? බන කියවන්නේ මොකටද? බන අහන්න. අද එනවල බන අහන්න අපේ ගෙදර. ධර්මයේ දැනගන්න. නේද? ස්වාමීන් වහන්සේ අද වැඩම්මන්නේ අපි ධර්මයේ දැනගන්න. පුළුවන් ද ඒක හදාගන්න ඒ ක්‍රමයට? බලමු නේද? අමාරුවෙන් හරි පුළුවන් වෙන්න ඕනේ. ඇයි බැරි? නේද? එන්න ඕනේ. එතකොට මිනිස්සු එයි බන අහන්න මේ. එතකොට අරමුණක් බන අහන්න. දැන් ඉන්නේ බන අහන්න නේ. නේද? හාමුදුරුවෝ බන කියනවා කට්ටිය. නේද? කට්ටිය වෙන වෙන අයට බණ අහන්නේ නැහැ. ඒක ඇත්තට බණ අහන්නේ නැහැ. හුඟක් අය බණ අහන්නේ නැහැ. හරි බණ අහන්නේ නැහැ. ඒ අය ඉතින් අල්ලාප සල්ලාපේ යෙදිලා කැමටික්කුත් කාලා යනවා. ඉතින් ධර්ම දාණය තනියම දෙන්න වෙන්නේ හාමුදුරන්ට. එහෙනම් බණ අහන්නම බණ සංවිධානය කරන්න. හරි. එහෙම කරන්ද එතකොට ලෝකෝත්තර අරමුණ ටිකක් හරි මත මතක් වෙයි කට්ටියට. සෑහෙලි වෙනකම් පිරිත් පිරිත් කියන්නේ මොනවද? පිරිත් කියන්නේ මොනවද ඇත්තට? බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ වෙන මොකක්වත් නෙවෙයි. ඔක්කොම සූත්‍ර. නේද? බණවර හතරක්ම දේශනා කරනවා රැය වෙනකම්. එළි වෙනකම්. නාදිවාසේති පජහති විනෝදේති භ්‍රන්ති කරෝති අනබාධි ධම්සක් පැතුම් සූත්‍රය නේද? කොච්චර ලස්සනට. එදාය මේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති දං නේද කියේ කියලා අස්සරට ස්වාමීන් වහන්සේලා මේක දේශනා කරනකොට කට්ටියම නේද හොඳට ඒ ධර්මය ඔව් ශ්‍රවණය කරනවා නේද? හ්ම්. චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය කියනකොට හොඳට අනේ උපසමාය තත්ත්වෙටපත් වෙන හැටි නේද අපි එහෙම නේද ඒ ලස්සනට දේශනා කරනකොට ලස්සනට ශ්‍රවණය කරනවා උදේ එළි වෙනකම් බණ අහන්න තමයි එළි වෙනකම් බණ අහන්න තමයි පිළිතක් ලැස්ති කරන්නේ හරිද ගෙදරකට සායනාන්තලා වඩම්මලා පිරිසක් ලෑස්ති කරන්නේ. අරමුණ දන්නව හොඳට කට්ටිය. නේද? ලෞකික අරමුණකින්ද ලෝකෝත්තර අරමුණකින්ද? ලෞකික ලෞකික අරමුණකින් නේද? ගෙදරට ආරක්ෂාවක්, සෙත් සාන්තියක්, අමනුෂ්‍ය දෝෂයන් කරගන්න අයියෝ. ලැජ්ජාව බෑ. බෝධිසත්වයන් වහන්සේ පෙරුම්දම් පිරුවේ අපිට අමනුෂ්‍ය දෝෂයන් කොල්ල දෙන්නේ. නේද? නේද? එහෙමයි අපේ අපේ වැඩ එහෙමද නැද්ද? අපේ වැඩ එහෙමයි. මේක බුදුහාමුදුරන්ට කරන ලැජ්ජාවද නැද්ද? මේ හැන්දෑවට සෙත් පිරිත් කියව ගන්න ගෙන ගන්න ඇයි දන්නේ? හ්ම්. ලෙඩ හොඳ කරගන්න ලෙඩ තියෙනවා නම් ගෙට ගෙවදින්න අකුරු කියවන්න. හා. පාංශ කුලයයි දන්නේ. අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාතාව අහලා හිත අනිත්‍යයෙන් පුරව ගන්නද? නෑ. අර මැරිච්ච මනුස්සයාට නේද පිනක් දෙන්න නේද? අර පාංශකූල රෙදි කෑල්ල ඉස්සර මලමිනියේ ඔතලා තියෙන රෙදි කෑල්ල පිණ්ඩපාතේ වටන හාමුදුරනමක් ගත්තොත් පාංශකූල සංඥාවෙන් අර අර තැනත්තට අයිති එකක් මේක කියලා පිනක් සිද්ධ වෙනවා කියන සංකල්පයක් සමාජයේ ගොඩනැගුණා. දැන් එහෙම එකක් තමයි කරන්නේ. දන්නේ නැහැ මොකද්ද ඒ කරන්නේ කියලා. හරිද? ඔව් ඒක ලෞකිකද ලෝකෝත්තරද? ඊතා ලෞකිකයි. ඊතා ලෞකිකයි. නේද? හ්ම්. මේ දාන දාන ගැන අපි කතා කරන්නේ දෙකත් එක දෙනලා දෙන දාන. ඊළඟට හුඟක් වෙලාවට අපි පොයට සිල් සමාදන් වෙන්න යනවා. හ්ම්. ඒ යනකොට හුඟක් අය මේ මෙහෙම කියනවා මම අහලා තියෙනවා. දැන් ඉතින් සිල් ගන්න ඕන කාලය ඇවිල්ලා නේද? දැන් ඉතින් පොයට සිල් ගන්න ඕන කාලය ඇවිල්ලා නොගියොත් හොඳ නෑ. ඒ යනකොටත් නිවන් දකින්නම මම මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ කියලා අදහසක් එහෙම තියෙනවද? භාවනා කරන්නවත් අදහසක් තියෙනවද හුඟක් අයට? එහෙනම් පොය දවසේ ගියාම භාවනා කරන්නත් අදහස සමහර අයට අඩුයි. සමහර අය සිල් සමාදන් වෙනවා තමයි හැන්දෑවේ සමිතිය තියාගන්නයි වැඩිපුරම නව තියෙන්නේ. නේද? ඉතින් ස්වාමීන් වහන්සේලාත් කරන්න දෙයක් නැහැ. ඇයි පොයාරෙන් වෙනදාස ගෙන්නෙත් නැහැ නේ. සමිතියේ දාම තියාගන්න ඕන ඔක්කොම. හ්ම්. වෙනත් වෙනත් එක එක දේවල් මිසක නිවන් අරමුණු කරගෙන එදා දවස ගෙවෙනවා කොච්චර අඩුද? හ්ම්. හැම වෙලේම මම සිහියෙන් ඉන්න ඕනේ මේ කය ගැන සිහියෙන් ඉන්න ඕනේ කියලා ගෙවෙනවා බොහොම බොහොම අඩුයි. ඒ කියන්නේ අරමුණක් ඒ තරම්ම නැහැ. භාවනා කරන අය නම් ඉතින් තියෙනවා යම් ප්‍රමාණයකට. මේ දේ කරන වෙලාවට. එතකොට අපි වන්දනාව යනවා. අනුරාධපුරේ යනවා. මොකක් දන්නේ ආරම්භ? බාර වෙන්න බාර නිදහස් කරන්න වැඩිපුර නේද? වැඩිපුර බාර මොනවද දන්නේ බාර? නේද? ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා වාගේ අදහසක් ඇති කරගන්නටයි ජයශ්‍රී මහබෝධින් වහන්සේ, රුවන්වැලි චෛත්‍යරාජන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා පසක පිටවල වන්දනා කරනකොට අපිට අතුලාන්ත හැඟීමක් එන්න ඕනේ මේ මේ රුවන්වැලි චෛත්‍යරාජන් වහන්සේගේ ගැබ තුල නේද? මගේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ධාතුන් වහන්සේලා උන්වහන්සේගේ ශරීරයේ තිබෙන කොටස් නේද? ජීවමානව වැඩ සිටිය මහා උත්තමයන්න් වහන්සේගේ ශරීරයේ තිබ්බ කොටස් මේ මේ චෛත්‍යරාජන් වහන්සේ තුල තියෙනවා අනේ බුදුහාමුදුරුවන්ටම වඳිනවා කියලා. නේද බුදුරජාණන් වහන්සේට මම වඳිනවා කියලා වැඳ දවසක් එහෙම එහෙම හැඟීමක් නේද ආ ධර්ම ශ්‍රද්ධාව හරියට තිබුණා නම් එහෙම හැඟීමක් තියෙන්න ඕනේ හ්ම් ස්වාමින් වහන්සේලාට බයද නැද්ද පෞසිද්ධ වෙයි කියලා බයයි නේද බය තියෙන්නේ වැඩියෙන් තියෙන සාමාන්‍යන්සලාට ගෞරවයේද බයද? බයයි ඔය කිව්වට ඉස්සෙල්ලාම බයයි කියුනේ. <laughs> බය තියෙන්නේ වෙන මොකක්ද නැහැ ගෞරවයකුත් තියෙනවා ඒක තියෙන්නේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ඔය විදිහටද ඒ ගෞරවය ඇවිල්ලා තියෙන්නේ නැත්තම් පෞසිද්ධ වෙයි කියලා බයටද? වැඩිපුර දෙනකොට තියෙන්නේ පෞසිද්ධ වෙයි කියලා බයට ගුණ දැන පැහැදිලා නෙවෙයි පින්නත් නේ. හරිද? ඉතින් මේකත් එක්ක හැදෙන ශ්‍රද්ධාව ගැන මම ඔයිට කලින් මතක් කරා අර පරිනිර්වාණය මොකද්ද පරිනිර්වාණ සූත්‍රයේදී අපරිහානීය ධර්ම ගැන කතා කරන වෙලාවේ. නමුත් මේක හොඳට කතා කරන්න ඕන එකක් හින්දා මේකින්ද හැදෙන දේ බලන්න. මේක හරිය කැත කතාවක් කියන්නේ. හරිද? හරියට ඇනෙන ඇන ඇනුම් පද කියන්නේ. අද නම් කියන්න හදන්නේ තද ඇනුම් පදයක්. හරිද? නින්දා කර වරද පෙන්වා දීම නිධානයක් මතු කර දුන්නා හා සමානයි කියලා බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනවා. ඒකින්ද තද බල නින්දාවක් කරන්න යන්නේ. හරි. ශාසනයෙන් අපි වැඩිපුර ලැබිලා තියෙන්නේ අපිට යමක් ලැබිලා තියෙනවනේ මේ වෙනකොට. දැන් මේ කතා කරපු දේවල් එක ගත්තාම ශාසනයෙන් වැඩිපුර මං ලබාගෙන තියෙන්නේ ලෝකෝත්තර පැත්තද ලෞකික පැත්තද? ලෞකික දේවල් වලට පාවිච්චි කරලා වැඩි අවශ්‍යතාවයන් වලට නේද? පාවිච්චි කරලා වැඩි. මේ පරිලෝකයේ ඇත්තට පින් දෙන්න ඒහු දේවල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. බාර වෙන්නයි, බාර ඔප්පු කරන්නයි ඒවට තමයි. හා. අපි ගෙදරක හදන පුංචි බලපැටියක්. හරි. ආයෙත් මම මෙහෙම හන්නම්කෝ. ඔය මොනවා කිව්වත් හැම වෙලේම වගේ ශාසනය මතක් වෙන ගතියකුත් තියෙනවද නැද්ද? ආ මතක් වෙන ගතියක් තියෙනවා. ඒ පැත්තට නැමිච්ච හිතකුත් තියනවද නැද්ද? ප්‍රසන්න ගතියකුත් තියනවද නැද්ද? ආ ප්‍රසන්න ගතියකුත් හැම වෙලේම වගේ තියනවා නේද? එහෙම එක්කුත් තියනවා. ඒ ලෞකික වුණාට එහෙම එක්කුත් තියනවා. ඔක්කොම පිළිගත්තා දැන්. හරිද? එතකොට අහගෙන ඉන්න අයත් ඔක්කොම මේක ওই විදිහටම පිළිගන්නවා වැඩිපුර පිරිසක් කියන්නේ මම දන්නවා. දැන් මම කියනවා මේ අත්තන්ට මේ පුංචි බලු පැටියෙක් හදනවා අපි ගෙදර. ඉතින් ටික දවසක් මෙයාව හදනකොට මෙයා හොඳට හුරතල් වෙලා වෙලා නේද ටික ටික හැදෙනකොට එයාගේ හිත හැම වෙලේම මං කෙරෙහි ප්‍රසන්න ගතියක්ම තියෙනවද නැද්ද? ඒක අපිට දැනෙනව නේද? හැම වෙලේම එයා මගෙත් එක නේද එයා කිට්ටුවට මම යනකොට එයා නැමෙනවා, ඔළුව වනනවා, වලිගේ වනනවා, බෙල්ල පාත් කරනවා නේද? ඒකුත් ක්‍රියාකාරකම් එක මට හොඳට දැනෙනවා හැම වෙලේම. මං නිදාගන්න තැනට ගියොත් එතෙන්ටත් එනවා. නේද? මම කෑම කන තැනට ගියොත් එතෙන්ටත් වෙනවා. මම වෙන කොහෙට හරි ගියොත් ඒ පිටපස්සට ගියොත් ඒ පිටපස්සෙත් වෙනවා. හරිය එයා හැම වෙලේම මාත් එක්ක ඉන්නේ මගේ පැත්තටම නැමිච්චම හිතකින් වගේ තේරෙනව නේද? එහෙම නේද? ඇයි දන්නේ නැහැ? ඇයි දන්නේ ඇලුනේ? අන්න හරි. එයාට නොයේකුත් මගෙන් ප්‍රයෝජන තියෙනවා. එයාගේ යාට කාණ්ඩ, යාට නාණ්ඩ, යාට නිදියන්න, යාගේ බෙල්ල කසන්න, එයාත් එක රවුම් යන්න නේද? එයාගේ වැඩවලට මගෙන් ගොඩාක් ප්‍රයෝජන තියෙන එයා හැම වෙලෙම මගේ පැත්තට නැමිච්ච හිතකින් ඉන්නේ. නේද? මං එයාට හදිස්සිය බැන්නොත් ඒ එනවා කියලා යවන්නතනින් යන්න කිව්වත් එයා වලි ගවනවනම යන්නේ. එයාට ගැහුවත් වලි ගවනවා. එයා කූඩුවට දාලා වැහුවත් වලි ගවනවනම ඉන්නේ. ඒ කියන්නේ එයාගේ හිත මගෙන් වෙනස් වෙන්නම නැහැ. නේද? දැන් තේරුණාද වැඩේ පොඩ්ඩක්? ප්‍රයෝජන ප්‍රයෝජන ලබා ගන්න ලැබෙනකොට හිත ප්‍රසන්න වෙනවා ප්‍රයෝජන ලැබෙනකොට හිත ප්‍රසන්න වෙනවා අපිට ශාසනයෙන් හරියට ප්‍රයෝජන කොංගියේ කතාවේ කතාව කියන්න යන්නේ කියලා අපිට ශාසනයෙන් හරියට ප්‍රයෝජන තියෙනවා නේද අකුරු කියව ගන්න වෙලාවෙ පිටිටි කියව ගන්නත් ඕනේ පාංශු කුලෙ දෙන්නත් ඕනේ ඥාතින් මිය පරලෝ ගියා කරන්න දෙයක් නැහැ නේ පින් දෙන්න වෙන ක්‍රමයක් නැහැ නේ. ඒතර දානි දෙන්න ඕනේ නැහැ හාමුදුරුවෝ ඕනේ. දැන් හුඟක් අය කියනවත් එක්ක ඇවිදගෙන යනකොට වෙලාවට කියනවා මට ඇහිලා තියෙනවා. සමදානෙට යන්න ඕනේ පන්සලේ. ඇයි? හාමුදුරන්ට දෝ කළා පන්සල පිරිසිදු තීමේ අදහසින්ද නැත්නම් තව එකක් කියනවා. නේද? නොගිහින් බෑ. පාන්දු කුලේටවත් <laughs> පාන්දු කුලේටවත් හාමුදුරනමක් නැති වෙයි කියලා කියනවා. නේද? එහෙනම් මට බොහෝ ප්‍රයෝජන තියෙන හින්දා මම මොකද කරන්නේ මට මොකද කරන්නේ මේ පැත්තට නැමිච්චම හිත තියෙනවා. ඒක ශ්‍රද්ධාවද? මේ බලන්න වෙන වැඩි. හරිද? මේක ආයෙ මතු කරන්න ඕනේ මම කතාවට කලින් කියලා තියෙන නමුත් ආයෙ මතු කරන්න ඕනේ. ඒකයි මම ආයෙ මතක් කරන්නේ. ඒක දෙතරක් හරි හැනවනේ නේද? අර බලු පැටියා ඉන්නවනේ. ඔන්න මාස මාස 3ක් විතර මාව ස්පිතාලේ නැවතුවා. දැන් සලකන්න කෙනෙක් යාට නැති වුණා. හිතා දුස්සීල නරක අපේ ගෙවල් ළඟ ඉන්න කෙනෙක් යාට සලකලා. මාස තුනම සලකලා කොහොම හරි. හොඳට කන්න බොන්න දීලා. දැන් මම ආවා ගෙදර බලන්න. දැන් එයා යන්නේ කාගේ පිටිපස්සේද? අප්පච්චි කරේන. එයාට ප්‍රයෝජන කොහෙන්ද ලැබෙන්නේ? ඒ පසුබස යනවා. අපේ ඇත්තොත් පින්නත් මේ දැකලා තියෙන සමහර වෙලාවට බෞද්ධයයි කියාගෙන ඉන්නවා වෙනත් පැතිවලින් ප්‍රයෝජන ලැබෙනකොට ඉඩම් හම් වෙනකොට, ගෙවල් හම් වෙනකොට, ලෙඩ හොඳ කරනකොට, අර තාන්න මාන්න ලැබෙනකොට, එක එක ඒවා ලැබෙනකොට මොකද කරන්නේ? බෞද්ධකම පැත්තක තමයි ගියාය. බෞද්ධකම පැත්තක දැන් දේශනාවද කාගේ ශ්‍රද්ධාවක් තිබිලා තියෙන්නේ? බලු පැටියාගේ ශ්‍රද්ධාව තමයි තියෙන්නේ. නේද? බලු පැටියාට මගේ හිත ගැන තිබ්බ ප්‍රසන්න කරන වගේ තමයි අන්නේ හැරෙන, පෙරලෙන අය. තාම අපි හැරුන්නේ අපි හැරුන්නේ නමුත් ඒ වුණාට නියම ශ්‍රද්ධාව නෙවෙයි වගේ තේරෙනවා. නියම ශ්‍රද්ධාව නම් අපිට එන්න ඕනේ ලෞකික අරමුණු හින්දා නෙවෙයි ලෝකෝත්තර අරමුණු වලින් මට ප්‍රයෝජන ලැබෙන හින්දායි ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. හරියට මෙන්න මේ වගේ. අපේ ගෙවල් ළඟ ඉන්නවා තරුණ දරුවෙක්. මේ දරුවා මගෙන් ධර්මය අහ ගන්නවා නොඒකුත් ආකාරයේ මගේ ಗುಣ ගුණයට පැහැදිලා ඉන්නවා මං හොඳයි කියලා එයා හරිය කැමැත්තෙන් ඉන්නේ මාත් එක්ක හරි මම එයා උදව් කරනවා කියලා හරි එයා මං හොඳයි කියලා දැන් මම මාස 3ක් ඉස්පිතාල නවතිනවා මං ඔන්න ආපහු එනවා ආපහු එනකොට අර ළමයා අර දුස්සීලයා කෙරෙහි පැහැදිනවද නෑ ඇයි ඒ ළමයාගේ මට පැහැදීම තිබ්බේ ලෞකික අරමුණු හින්දා නෙවෙයි ಗುಣ දැන පැහැදිලා තිබේ. එහෙනම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ ගුණ දැනනම් ඒ ගුණයන් හින්දා මට ලැබෙන ප්‍රයෝජනෙ හින්දා නම් මම පැහැදුනේ. අන්න ඒ පැහැදීම නම් මට තියෙන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? මට ශාසනය වෙනුවෙන් දැනෙන්න ඕන ලොකුම දේ මොකද්ද? අපි සල්ලේක සූත්‍රය කිය කියන්නේ නේද? සල්ලේක සූත්‍රයේ පවා නැත්නම් පරිණිරවාණ සූත්‍රයත් අපි සාකච්ඡා කරලා ඉවර වෙලානේ මේ ඉන්නේ. එතකොට දැනෙන්න ඕනේ මට ශාසනය වෙනුවෙන් දැනෙන්න ඕනේ මට බුදුරජාණන් වහන්සේ මතක් වෙනකොට දැනෙන්න ඕනේ බුද්ධ ශාසනය කියනකොට දැනෙන්න ඕනේ මේ නරා වලින් මේ ඊ타මත්ම හීන දීන තුච්ච ස්වභාවයේ තියෙන නොයේකුත් ඊතා විෂම වූ ඊ타ම රළු වූ කටුක වූ මිනිසුන්ගෙන් සත්තුන්ගෙන් ගෝර බීර සංසාරයෙන් හරියට නිකන් ඝන කැලෑවක නපුරු සත්තු ඉන්න නපුරු සර්පයෝ ඉන්න භයානක කටුපඳුරු තියෙන ඝන කැලෑවක ඉන්න කෙනෙකුට ඒකෙන් අයින් වෙලා ෂේම භූමියකට යන්න ඒ ඒ කැලේ ඉන්න කෙනෙකුට ඒ කැලෙන් අත මිදෙන්න තියෙන කැමැත්ත වගේ ඒකට මඟ පෙන්වන කාන්තාරයක යන කෙනෙකුට අධික පීඩා තියෙද්දි සේම භූමියකට මඟ පෙන්වන ක්‍රමයක් හම්බුණා. මෙන්න සේම භූමියකට යන්න පුළුවන් ක්‍රමයක් අර කැලෙන් අත මිදෙන්න ක්‍රමයක් හම්බුණා කියලා අන්න ඒ වගේ මේ විසම වූ කෙලෙස් බරිත ලෝකයෙන් අත මිදීම සඳහා මට මගේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා හැම වෙලෙම අපිට අදහසක් තියෙන්න ඕනේ. හරිද? ඒක දැනෙන්න ඕන අපිට. මගේ හිතේ උපදින හැම අකුසලයක්ම උපදිනකොට ඒ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් සකස් කරගන්න විදිහ මේ මේකෙන් හිත ගලව ගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා ඒ ධර්මය ගැන අපිට එහෙම දැනෙන්න ඕනේ. ඒ ධර්මය ක්‍රමයක්. දරුවන්ට මාව ඇලෙනවා. ගෙවල් වලට ඇලෙනවා. කෑමට ඇලෙනවා. නේද? නොයේකුත් දේවල් වලට මගේ හිත ඇලෙනවා. ඒ මදිවට ගැටෙනවා. නේද? හැප්පෙනවා. මේවා එපා, මේවා එපා, මේවා හරියන්නේ නැහැ, මේවා හරියන්නේ නැහැ කියලා. ඊළඟට හරියට වෙහෙසකාරීව මට එක එකව හොයන්න වෙලා තියෙනවා. නේද? මැරෙන මොහොත දක්වාම මහා දුකක් විඳින්න වෙලා. මේ වගේ ශරීරයක් හම්බෙලා මේ ශරීරය පවත්ව ගන්න මැරෙන්නේ නැති ටික විතරයි. නේද? මේ ශරීරය පවත්ව ගන්න හරියට දුක් විඳින්න වෙලා. ඉතින් මේ වගේ තණ්හාව හින්දා හරියට දුක් විඳින මට ඒකෙන් අයින් වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කරපු ධර්මය නේද මේ මේකෙන් පැහැදිලිවම ටික ටික ටික ටික තමන්ගේ පැත්තට මේ ධර්මය එකතු වෙනකොට තමන්ට ලැබෙන සැනසීම දැනෙනකොටයි පින්වත් මේ ධර්මය ගැන බුදුරජාන් වහන්සේ ගැන ඒ ධර්මය තුළ හික්මෙන මහා සංඝරත්නය ගැන අපිට ලොකු අදහසක් ඇති වෙන්නේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ එතකොට ඒකට කියනවා ಗುಣ දැන පැහැදෙනවා කියලා. ආන් ඒකයි ප්‍රසන්නකම ඇති වෙන්න උනන් එහෙමයි. ඒ ප්‍රසන්නකම තමයි අපි අතට ඇති වෙන්න ඕනේ. හරිද? ඒක අර බලු පැටියාගේ නෙවෙයි කොළු පැටියාගේ ප්‍රසන්නකම වගේ <laughs> නේද? හ්ම්. ඉතින් ඒක තමයි අද දවසේ ඉඳන් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන දේ. හ්ම්. දැන් ඉතින් ඇති මෙහෙම හිටියා. දැන් කරන හැම දෙයක්ම අර්ථවාන්විතව කරන්න ඕනද නැද්ද? නේද? බෞද්ධ ධර්මය තුල මම බොහෝ දේවල් කරා කරන හැම දෙයක් තුලින්ම මම නිවන් අරමුණු කරගෙන කරනවාද කියලා හැම වෙලෙම පිරික්සන්න ඕනේ. හැම වෙලෙම පිරික්සන්න ඕනේ. පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස ඒ පැත්තම ලැබෙලා හවස පන්සිල් සමාදන් වෙනකොටත් එහෙමයි. හ්ම්. ඇයි අපිට පන්සිලය? ඇයි අපි සිල් සමාදන් වෙන්නේ? නිවන් පිණිස. ඒක වචනයක් වෙන්න බෑ හරිද? මේ පංචශීල ප්‍රතිපදාව උතුම් නිවන අවබෝධය සඳහා වේවා කියලා කියලා තියෙනවා. හිතිලා තියෙනවද? දැනෙලා තියෙනවද? දැනෙලා තියෙනවද මේකෙන් අපිට නේද පැහැදිලිව මගේ හිතේ සිහිය වැඩි වෙනවා. සමාදන් වෙලා සීලය රකින්න හැම වෙලාවකම මගේ සිහිය වැඩි වෙනවා. මගේ වීරිය වැඩි වෙනවා. මගේ අදිෂ්ඨානය වැඩි වෙනවා. මගේ මෛත්‍රිය වැඩි වෙනවා. මගේ උපේක්ෂාව වැඩි වෙනවා කියලා දැනෙලා තියෙනවද? නේද? අන්න එහෙම දැනි දැනි සිහියෙන්ම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තවම මම මේ සීලය සමාදන් වෙන්නේ මගේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් දුරු කරගන්නටයි. ආරති විරති පටිවිරති වේරමණී කියලා දැනෙන්න ඕන. ප්‍රාණඝාතයෙන් ප්‍රාණඝාතය සිද්ධ වීමෙන් මම සම්පූර්ණයෙන් ඒ සඳහා තියෙන ඇලීම පවා මේ හිතේ අයින් කරලා නිදහස් වෙන්නටයි මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ. හරිද? අදත්තාදානෙන් වළකින්නේ නිදහස් වෙන්නයි මම. කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකෙන්නේ ඒ සඳහා තියෙන ඇලීමෙන් පවා නිදහස් වෙන්නයි. පරුස වචන වලින් වළකින්නේ ඒ සඳහා තියෙන තල්ලු වෙනුත් ඇතුළෙන්ම පරුස වචනයක් මාත්‍රයක්වත් එන්නේ නැති විදිහට මගේ හිත සකස් කර ගැනීම සඳහා කෙලෙස් පරිණිරවාණය සඳහාමයි මම මේ සමාදම් වීම සිද්ධ කරන්නේ. මුසාවාදයෙන් අයින් වෙන්නේ ඒකට සත්‍යවාදීව ජීවත් වෙන්නේ බලන්න බොරුවක් කියන වාරයක් ගානේ අපිට මතක් වෙන්න ඕනේ මගේ සංසාරික විමුක්තිය දික්ුණා නිවන් දකින්න තියෙන එහෙම මතක් වෙනවද නැහැ බොරු එහෙම කියනකොට මතක් වෙනවද නැහැ ආ අපි බොරු කියන්නේ නැහැ නේ හාමුදුරුවන්ට බොරු කියන්නේ <laughs> බොරුවක් කියන්න පෙළඹෙනකොට පින්නත් නේ මතක් වෙන්න ඕනේ. මගේ මරණ මංචකයේදී මාව බේරගන්න කවුරුත් නැත. හරිද? ඒක තව මොහොතකින් මංචකය පහළ වෙන්න ඉඩ නැත. නේද? එහෙනම් මම බොරු කීච්ච මේ ළමයි හින්දා හරි කමන්නේ නැහැ. තව කෙනෙක්ින්ද හරි කමන්නේ නේද? එහාට මෙහාට එහාට මෙහාට බොරු කීච්ච ජීවත් වුණා කියලා මාව බේරගන්න ඒ කට්ටිය ගානේ අපේ අම්මා අපාය යන්න දෙන්න එපා. මොකද මං හින්දායි බොරු කිව්වේ අම්මා හින්දා මං අපාය යනවා. මං හින්දායි අම්මා බොරු කිව්වේ කියලා බේර ගන්න පුළුවන්ද? බෑ. නේද? දුක් විඳින්න ගියාම තනියමයි විඳින්න වෙන්නේ. තනියමයි ඒවට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ඒකද තනියම ගෙවන්න වෙන මේ ජීවිතය සුරක්ෂිත කරගැනීමේ වගකීම Tamanට තදින්ම තියෙනවා. තදින්ම තියෙනවා. ඒ සඳහා පෙළ ගැහෙන්න ඕන Tamanගේ හිත පෙළ ගස්වා ගන්න ඕනේ. මේ මොන කෝලමක්ද කියලා. හරිද? ඒකද මේවායෙන් අයින් වීම සඳහා නිවන් දැකීම සඳහා මම මේ සීල ආරක්ෂා කරනවා කියලා දැඩිව ආරක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. හරිද? ඉතින් ඒවා විතරක් නෙවෙයි ගුණවන්තකමුත් එහෙමයි අපි සමාජලට හරි කපටි. හරි කොහකයි දැන් සල්ලේක සූත්‍රයත් එක්ක අපි කතා කරන්නේ බොහෝ දේවල්. නේද? දැන් ඉස්සරහට කතා කරන කපටිකම, මායාව, හරිද? සට බව, මාක්ක ස්වභාවය, ಗುಣමකුකම, පලාස මේ වගේ නේද නැති ගුණ පෙන්වන ස්වභාවයන් මේවා ඔක්කොම නිවනට බාධාවල්. ලෝකේ අය මම ඒ ටික පැහැදිලි කරන්නම්. ඒට අනිද්දාටම ඒ වයින් අතමිදෙන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ කිසිම ඒ හැම තමන් සීලවන්තව ගුණවන්තකම සීලවන්තකම නැති කරගෙන ජීවත් වෙන හැම වෙලාවකම අපිට ප්‍රත්‍යවේක්ෂාවක් විදිහට මතක් වෙන්න ඕනේ. මගේ නිවනට ඒක බාධාවක් වෙනවා බාධාවක් වෙනවා මම මහා ගුණස්කන්ධයකින් යුක්ත කටයුතු කරන්න ඕනේ හරිද මම මහා ගුණස්කන්ධයකින් යුක්ත කතා කරලා සල්ලේක සූත්‍රයත් එක්ක මම මේක ගත්තේ මට මේ අවශ්‍යතාවයක් තියෙන හින්දා බලන්න සතිපට්ඨානයෙන් තොරව ගත කරන හැම නිමේෂයක්ම නිවනට බාධා වෙනවා හරිද එතකොට අනිත් අය සතිපට්ඨානයෙන් තොරව වාසය කරාට මම සතිපට්ඨානයෙන් යුක්තවම වාසය කරනවා කියලා දැඩි අදහසකින් ඉන්න ඕනේ. ඉතින් සතිපට්ඨානය කිව්වහම අපි කැමති නෑ වැඩි හොයන්න ඕන. යමෙකුට නිවන් දකින්න ඕන නම් මොකද කරන්න ඕන? අපි කතා කරා පංච පාදානස්කන්ධේ සත්‍ය ස්වභාවය Tamanගේ මනසට වටහා ගන්න ඕනේ කියලා මම කලින්ම මේ දෘෂ්ටි ගැන කතා කරද්දී කිව්වා. එහෙම නැතුව කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අපේ තුලින් මතු කරගන්න නම් අපි මොකද්ද වඩන්න ඕන? සතිපට්ඨානය වඩන්න ඕනේ. හරි. සතිපට්ඨානයට අනුවම ජීවිතය ගෙවන්න ඕනේ. ඇත්තටම සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද? මගේ ජීවිතය. හරි. සතර සතිපට්ඨානය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. කාය, වේදනා, චිත්ත, ධම්ම. කොහෙද ඒවා තියෙන්නේ? කාය, වේදනා චිත්ත ධම්ම. එහෙනම් මේ කය මේ කය ආශ්‍රය කරගෙන තියෙන වේදනා මේ කය තුල පහළ වෙන්නා වූ සිත් සහ සිතු වෙලි. එතකොට මේ හතරෙන් වෙන මොකුත් තියනවද? ඔය හතර ගැන යථාභූතව දැනගෙන වාසය කිරීමයි ඒ දැනගැනීම සිහියයි ඒ සිහිය පවත්වා ගැනීම ඇති පත්තහනයයි. ඉතින් මේ සතිපත්තහණයෙන් යුතුව වාසය කිරීමෙන් තොරව නිවන් දැකීම සිදු වෙන්නේ නෑ. ඉතින් ඒ සඳහා ලෑස්ති වුණාද දන්නේ? නේද? මොකද නැත්තේ? අපි ඇත්තෝ නේද? කායානුපස්සීව, වේදනානුපස්සීව, චිත්තානුපස්සීව, ධම්මානුපස්සීව වාසය කරන්නේ නැද්ද? ඉන්නවා එක දිගට. ඒත් ඉන්නවා. නේද? ඒත් ඉන්නවා. ඉතින් මේ මේ වගේ අපි හැම වෙලේම නිවන් දකින්න ඕනේ කියන තැනට අපේ හිත සකස් කරගෙන හැම වැඩක්ම කරන්න ඕනේ. මේක කනවා, බොනවා, නානවා, අඳිනවා, අනුන්ගේ දෙයක් කතා කරනවා. නේද? රූපවාහිනියක් බලනවා. ඉන්නවා. එහෙම ඉඳලා හරියයිද? ගත කරන හැම නිමේෂයක්ම නාස්ති වෙනවා. හිත ඉල්ලන්නේ මොනවද? බලපු දේවල්මයි. අහපු දේවල්මයි. විඳපු දේවල්මයි. නැවත නැවත ඉල්ලන්නේ. ඉතින් නැවත පෙන්නුවත් ඔච්චර තමයි. ඒ චුට්ට තේරුම් ගන්න පුළුවන් නම් සිහියෙන් ඉන්න පුළුවන් අපිට. නේද? පෙන්නපු දේම ආයෙ පෙන්වන්න කියනවා, අසපු දේම ආයෙ අස්සවන්න කියනවා, විඳපු දේම නැවත විඳනය කරවන්න කියනවා. ආයෙ දුන්නත් ඔච්චර තමයි. ආයෙ දුන්නත් ආයෙ කිල්ලනවා. ආයෙ දුන්නත් ආයෙ කිල්ලනවා. ඒකින්ද මේක ගැන හොඳට කල්පනා කරන්න නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ ආදීනවත් හොඳට මෙනෙහි කරන්න ඕනේ. හරිද? නිවන් දැකීමේ ආනිසංස මොනවාද? මේ මෙහෙම ඉන්න අපිට පොඩි වැරදීමක් වුණොත් කොහෙද නවතින්නේ? සතර පාය. නේද? එතකොට සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙකුට එහෙම වෙන්නේ ඊළඟට සංස්කාරයන් ගැන පොඩ්ඩක් හිතන්න හැමදේම. මම හැමදාම කියනවානේ. නේද? සංස්කාරයන් කියන්නේ මේ හිතේ ඇති වෙන අකුසල සංස්කාරයන් බලන්නක ඇති වෙන විදිහ. නේද? ඉවුරක් ඉවුරක ඉන්න අය වගේ අපි හරියට නිකන්. මහා සැඩ පහරක් තියෙන ගඟක අයිනක යුරක ඉන්නවා වගේ. මේ යුරේ ඉන්න මාව එක පාරකට සැඩපහරට ඇදලා ගන්නවා. ඕන මාය පල්ලෙහාට යනවා ගහගෙන. තමාරුයි කොහමද ඔකෙන් ආය ආවිලා ආය යුරටලා ඉන්නවා. ආය ඇදලා ගන්නවට. ආන් ඒ වගේද නැද්ද බලන්න ජීවිතේ. මේ බලන්න. මම සාන්ත සිතකින් ඉන්නවා. හරියට යුරක ඉන්නවා වගේ. තරහකාරයෙක්ව දකින්නවා. නැත්නම් කවදාවත් නුරුස්සන වැඩක් කරනවා දකින්නවා. මොකද වෙන්නේ? තරහ යනවද නැද්ද? තරහ යනවා කියන්නේම මොකද උනේ? සැඩ පහරට අකුසල සැඩ පහරට මාව වැඩ වෙන කෙනෙක් වැරද්දක් කරේ මාව ඇදලා ඉතින් මාව ආයදලා ගත්තා. දැන් ඉතින් මං ආයෙ පල්ලෙහාට යනවා. අර තරහත් එක්ක ඉතින් මං කල්පනා කරලා රිද්දීලා නේද වේගවත් වෙලා දැවිලා පිච්චිලා ඕන් අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මොනනම් ඉවරට නැග්ගා. දැන් ඉවරේ ඉන්නවා. රාගයට අදාළ අරමුණක් දාගෙනවා. ඒක පාටම රාගයක් එනවා. ආ දැන් හරි. දැන් ඉන්නකෝ නේද? සමහර අයට ඒ වගේ අරමුණු වෙලා අවුරුදු දෙකේ තුනේ තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? ආය පල්හැට ගහගෙන යනවා. නේද? ඊර්ෂ්‍යාවක් එනවා. දැන් මොකද උනේ? අරමුණක් දැකලා ඊර්ෂ්‍යාවක් ආවේ. දැන් මොකද උනේ? ආය පල්ලමට ගහගෙන යනවා. නේද? ඒ වගේ සැඩ පහරකට ගහගෙන යනවා වාගේ සැරෙන් සැරේ සැරෙන් සැරේ මේ සැඩ පහරට මාව අහු වෙනවා. අහු වෙලා පල්හැට යනවා. නේද? ඉතින් හාව වෙලා වේය වෙලා මීය වෙලා ඉබ්බ වෙලා කුකුල වෙලා නරි වෙලා උපදිනවා සැත්තම. ආය අමාරුවේ මිනිසෙක් වෙනවා. ඒ මිනිසෙක් වෙලා බුදුහාමුදුරු නමක් ජීවත් දේශනා කරපු ධර්මයේ තියෙන කාලයක උපදිනවා කියන එක කලාතුරකින් වෙන්නේ. කලාතුරකින් වෙන්නේ. ඉතින් එහෙම කාලයක් යනකම් ආය බලන් ඉඳ හදන්නේ. නේද? අන්න එහෙම මෙහි කරන්න ඕනේ. මට මේ ලැබිලා තියෙන අවස්ථාව කොච්චර වටින අවස්ථාවද මේක මේ අටකටු කෑලි වගේකුයි මස් කෑලි වගේකුයි හං කෑලි වගේකුයි වීදුරු කෑලි වගේකුයි ගඩොල් කෑලි වගේකුයි නේද? ඒ ගෙවල් වල තියෙන ඒවාද නැද්ද? ඇට මස් නහර තියෙන ඒවා වගේක් තියෙනවා. පස්සේ පන්න ඒවත් එක්කනේ නේද? ආය ගඩොල් වීදුරු ප්ලාස්ටික් ලී නේද? ඕවා තියෙනවා. ඕවත් එක තමයි පොරල්ලල් ඉන්නේ. ගේ ගැන තියෙන හැඟීම බලන්නකො පොඩ්ඩක්ද කියලා. ඉතින් කුරුල්ලොත් ගෙවල් හදා ගන්නවා. ඉතින් අපිත් හදාගත්ත කී නේද මේක අතහරින්න බැරුව නටන නැතිල. අපි නම් එහෙම නැහැ නේද? එතකොට මේ වගේ පොඩි දේවල් වලට අපි හිර වෙලා පින්නත් නේ මේ සසර නිවන් දැක ගන්න බැරුව චූටි දේවල් වල හිර වෙලා අපි ලොකු අමාරුවක වැටලා ඉන්නවා. දැන් නිවැරදි මේකෙන් ගැලවෙන්න බැරුව ඉන්න අපිට ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා. හානියේ ක්‍රමය තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරේ. ඒ ක්‍රමය තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරේ කියලා අපිට දැඩි හික්මීමකට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට ඒක දැනিলা. අර නිවනේ තියෙන සංස්කාරයන් හටගන්නේ නැති සබ්බ සංකාර සමතෝ. උපද්දවයන්ගෙන් අසබ්බූපති පටිනිස්සග්ගෝ. හ්ම්. දැන් මේ ඉන්නකොට හරි අමාරුයි. මොකද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා. මේ තණ්හා වලින් හිත පිළ පාරණ දැක්ක දේවල්, අහපු දේවල්, විඳපු දේවල් විඳින්න විඳින්න විඳින්න කියලා මේක රත් කරනවා අපි. ආන්ගේ තණ්හක්කයෝ තණ්හාව ඡය වෙලා. හරිද? ආන් ඒ වගේ වෙච්ච සුවදායක වාසය කරන්න පුළුවන් තැනකට පත් වෙන්න නේද මේ බුද්ධ ශාසනය? ඒකට නේද මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා Tamanට දැනෙන්න ඕනේ. ටික ටික ටික ටිකේ ධර්මයේ ප්‍රගුණ කරනකොට ඔය විදිහට සීල් රැකලා ගුණවන්ත වෙලා කෙලස් වලට ඉඩ දෙන්නේ නැතුව හිතේ කුසල හැඟීම් හදාගෙන කුසල හැඟීම් නැගෙන විදිහට හිත සකස් කරගෙන කටයුතු කරනකොට Tamanට එන්නෙන් එන්නෙන් ඒකෙන් ලොකු සුවයක් දැනෙන්න පටන් ගන්නවා. ආන් එතකොට තමයි ශ්‍රද්ධාවෙන් වෙන්න වැඩි වෙන්න පටන් ගන්නෙ. නියම ශ්‍රද්ධාව වැඩි වෙන්න පටන් ගන්නෙ. ඒ විදිහට ටික ටික ටික ටික වර්ධනය වෙනකොට තමන් මේක අවබෝධ කරගෙන ටික ටික වර්ධනය කරගන්නකොට පින්නන්නේ ශ්‍රද්ධාව යම් දවසක මොකද වෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ සත්‍ය తත්වය යථාභූතව තමන්ට තේරෙනවා අන්නේදාට කියනවා සෝවාන් වුණා කියලා සක්කාය දිට්ඨිය අයින් වුණා කියලා ඒකත් එක්ක තමයි බුදුරජාන් වහන්සේ ගැන ධර්මය ගැන අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඉතින් අචල ශ්‍රද්ධාවක් කියන්නේ වෙනස් වෙන්නේ ධම්මේ අවෙච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ධම්මේහි නේද අචල වූ ශ්‍රද්ධාවකින් ප්‍රසාදයකින් අචල ප්‍රසාදයකින් කටයුතු කරන තත්යකටපත් වෙනවා ඒ වෙනකොට අරියකාන්ත සීලය තමන්ගේ තුල උපදිනවා ඒ සීලය කැඩෙන්නේ නැති අකණ්ඩ අසිද්ධ අසබල අකල්මාස බුජිස්ස විඤ්ඤුප්පසත්ත සමාධි සංවත්තරික ආදී වශයෙන් අන්න එතකොට තමයි ඔය නියමම අර්ථාන්විත අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙනම් දැන් තේරෙනවද? එහෙනම් සෝවාන් පරස්ත පුද්ගලයා තුළ අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙනම් Tamanට ධර්ම අවබෝධය වෙන පමණට තමයි ශ්‍රද්ධාව උපදින්නේ. ලෞකික අරමුණු හින්දා තියෙන කැමැත්තක් තියෙනවා නම් තීරදරත්නය කෙරෙහි ඒක ඒක ශ්‍රද්ධාව නෙවෙයි. ආය මතක් කරන එක කාගේ වගේද? අමතක වෙයි. බලපැටියාට බලපැටියාට මං ගැන තියෙන ප්‍රසන්නකම වගේ. ඇයි ඇයි යාට ලාභ ප්‍රයෝජන සඳහා. එහෙනම් හොඳයි දැන් අපි ආයෙ මතක් කරගන්න දැන් මොකද කරන්න ඕනේ එතකොට? සත්වේක්ෂා කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕනේ. හෙට අනිද්දා දානයක් දෙනකොට, හෙට අනිද්දා වන්දනාව යනකොට, අනුරාධපුරේ යනකොට, පන්සලට දාන යරයි යනකොට, බුද්ධ පූජාව තියෙනකොට නොයේකුත් අපිට තියෙනව නේද? කටින පිංකම් නම් දැන් ඉවරයි. නේද? ඒතර කටින පිංකම් ආදී කරනකොට නොයේකුත් පන්සල් වල පින්කම් කෙරෙද්දී සාහිණාන්තරාට කලකද්දී ගෙදර බුදුන් වදිද්දී කර්ණීයමේ සූත්‍ර සජ්ජායනා කරද්දී නේද ගොඩ අපි සාසනික වශයෙන් අපි නොයේකුත් පිළිවෙත් වල ඉන්නව නේද? ඒ හැම එකක්ම කරද්දී මොකක්ද අරමුණ වෙන්න ඕන? අන්න හරි. නේද? මම මේ නරාවලින් අත මෙදෙනවා මම මේ නරාවලින් අත මෙදෙනවා මම මේ නරාවලින් අත මෙදෙනවා මම මේ මම මේ සියල්ලගෙම අත මිදලා කටයුතු කරනවා කියලා Tamanට දැඩි අදහසක් ඇති වෙන්න ඕනේ. ඉතින් ඒක එනවද කිය කිය බල බල බල බල එන්නේ නැත්තම් මොකද කරන්න ඕන? මම ඔය කිව්වේවා නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර එන විදිහට සකස් කරගන්න ඕනේ. එන විදිහට සකස් කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට සකස් කරගත්තේ නැත්තම් මේකෙන් අපිට ඉස්සරහක් ඇති වෙන්නේ නැහැ. හරි ලෞකික දේවල් වලට සාසනය පාවිච්චි කර කර ඉඳී. හරිද? බාරහාර ආදී සාසනික බාරහාර ඔක්කොම අයින් කළා දාන්න. මොන මොනවටද නේද ඕනද සාසනයෙන් බාර හරවන්නද නේද පුළුවන් නම් දැඩි තීරණයකට එන්න මම මේ සාසනය ලෞකික දෙයට පාවිච්චි කරන්නේ නැහැ මම බුදුහාමුදුරන්ට අගෞරව කරන්නේ නැහැ නේද මොකටද මම ලෞකික දෙයට පාවිච්චි කරන්නේ යනවා සමහර අය හතර දිබ්බාගේ එක එක මේ ගුරුකම් අනුකම් කරන්න කියලා ගියාම කියන්නේ ඒකට හරි හරි ලස්සන එකක් හදාගෙන තියෙනවා මේ දන්නවද ඒතනේ මන්ත්‍රයක් යන්ත්‍රයක් හදලා දෙනවා. ඔක්කොම කරන්නේ බුදු ගුණේ. ඕන් ලයිස්තු හරිද එහෙමයි. බුදු ගුණෙන් ඔක්කොම කරන්නේ ආහෙන කමන්නේ. බුදු ගුණෙන් කරන්නේ. බුදුහාමුදුරුවෝ කොහෙද දන්නේ එහෙම එකක් කරන්න කියලා දේශනා කරලා තියෙන්නේ. තහඩු කෑලි වල බුදු ගුණ ලියලා එල්ල ගන්න කරේ එල්ල ගන්න නේද ඒවා දා ගන්න අර එහෙමයි කියලා එහෙම දේශනා කරලා තියෙනවද එහෙනම් මොකටද එහෙම කිව්වේ අපි නේද හ්ම් එහෙම කියන අපේ වංචාව අපේ හිතේ තියෙන අපිටම කරගන්න යන්න යන්න ඔක්කොම කරන්නේ බුදු ගුණෙන් කියනවා. බුදු ගුණෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. බුදු ගුණේ මතර ගන්න ඕනේ. සම්පතහඩුවටද මතරන්න ඕනේ හිතටද මතරන්න ඕනේ. ආ හිත හිත මන්තරේ හදාගන්න. හිතේ මන්තරේ හදාගන්න. බුදු ගුණ මන්තරෙන් ජප කරගන්න ඕනේ. සම්පතහඩුව නෙවෙයි තමන්ගේ සිතයි. ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංගංච බිකෝ. භයං වාචම්පි තත්තං වා ලෝමහංසෝ නහස්සති. හරිද? බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණයන් යම් సంతානයක තිබේද නොමුග හැගැන්වීමක් බයක් ඇති ගැනීමක් නොමුදහ ගැනීමක් සිද්ධවන්නේ නෑ එහෙනම් නේද මතුරු මතුරු මතුරු මතුරු මතුරු මතුරු තියාගන්න ඕන තමන්ගේ හිත මතුරන්න තමන්ගේ හිත ජීවම් කරගන්න වෙන ජීවම් වලට යන්න එපා වෙන වෙන දේවල් වලින් අපිට පළක් නෑ ඉතින් ඒකින්ද බෞද්ධ අභිමානයෙන් යුක්තව තමන් හැම නිවේශයකම නිවන් අරමුණු කරගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන අපිට බුදුරජාන් වහන්සේ වෙනුවෙන් වෙන කරන්න දෙයක් නැහැ පින්නත් මේ බුදුරජාන් වහන්සේට වෙන කරන්න දෙයක් තියෙනවා කියලා අපිට පෙන්වන්න දෙයක් තිබෙත් නැහැ. නේද? පරිනිර්වාණ මංචකයේදී අවසාන බුද්ධ වචනේ මොකද්ද? අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසලය සම්පාදනය කරගන්න කියන එකයි බුදුරජාන් වහන්සේට අපිට වෙන කරන්න දෙයක් පෙන්වන්න දෙයක් තිබුණේ නිවන් දකින්න හැරෙන්න කුසල් සම්පාදනය කරගන්න හැරෙන්න. ඉතින් ඒකින්ද මේ බුදුජානන් වහන්සේට අනුව යමින් අද පටන් මේ අත්ව කල්පනා කරන්න ඕනේ මං කරන හැම දෙයක්ම නිවන් සඳහා අරමුණු කරගෙනම කරනවා. රාත්‍රී පිරිත් ධර්ම දේශනාව ගෙදර ලෑස්ති කරනවා නම් එක දිගට පිරිත් අහන්න ලෑස්ති වෙන්න ඕනේ. පිරිත් පොත තියාගෙන සන්නස තියාගෙන හ්ම් තියාගෙන අහන්න ඕනේ අහලා ධර්මානුකූලව තමන්ගේ පැත්තෙන් යම් සෝදනයක් ඇති කරගන්න ඕනේ. බණක් ශ්‍රවණය කරානම් බණ අහන්න නේද වඩම්මන්න ඕන හාමුදුරුවරු සායනාන්සලා වඩම්මලා ගෙදර බණ අහන්න බණ කියන්න ඕනේ පුණ්‍යනුමෝදනා කරන එක දෙක නේද ඒක දෙක වෙන්න ඕනේ හැම වෙලේම ඒක තුන වෙන්න ඕනේ හැම වෙලේම ලයිස්ට්‍රේ පිටිපස්සට යන්න ඕනේ අපේ ලයිස්ට්‍රේ මුල තියෙන්නේ ඒක ඉතින් ඒකින්ද මේ අයට නිවැරදි ආකාරයට කටයුතු කරන්න ශක්තිය ධෛර්යය තියෙනවා ඒක අපි ප්‍රාර්ථනා කරනවා නිවැරදිව කටයුතු කළ මේ ජීවිතය සුරක්ෂිත කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ හැම දිනාට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසේ ඉඳන් ශ්‍රවණය කරන්ඩ මේ ඇත්තන්ට අරගෙන එන්න දායකත්වය දරුවේ මේ මැදිරිය වාසය කරන පිරිස. ඉතින් ඒ ඇත්තන්ට ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් ලැබුණා වූ සියලුම පුණ්‍ය ශක්තිය උතුම් ධර්මාභෝධය සඳහාම වේවා කියලා අපි නාතවාරය ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.